සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර සටිපට්ඨානයේ කායානුපස්සනාව කියන ධර්මතාවය. භාග්‍යතුන් වහන්සේ කායානුපස්සනාව කියන ධර්මතාවය තුළ සතරවෙනි මට්ටමේ කාරණා කීපයක් කතා කරනවා. ඒ කාරණා තමයි රුක්ක මූල ගතෝවා අරඤ්‍ය ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියන කාරණා තුන. මේ කාරණාවල අරඤ්‍ය ගතෝවා කියන පළවෙනි කාරණාව අපි සාකච්ඡා කළා. රුක්කමූලගතෝ වා කියන කාරණාව තමයි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ රුක්කමූලගතෝ වා කියලා කියන්නේ? ගසක් යට තැම්පත් වෙන්න කියන එක. රුක්ෂයට අනුගත වෙන්න කියන එක. ගස් නැති කාන්තාරයක මේ රුක්කමූලගතෝවා කියන ධර්මතාවය කොතෙක් දුරට සාර්ථක වෙයිද කියන ප්‍රශ්නයකුත් අපට පවතිනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ රුක්ක මූලගතෝවා කියන ධර්මතාවයේ ලෝකෝත්තර පැත්ත කුමක්ද කියලා බලනකොට ප්‍රඥා ඇසට ගෝචර වෙනවා මේ රුක්කය කියන මේ ගස කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේක මේ බඹයක් විතර උස තියෙන මේ කයට සීමා වෙච්ච එකක් එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගන්න මේ බඹයක් විතර උස තියෙන කයට සීමා වෙලා අපේ වැඩකටයුතු ටික නිමා කරගන්න කියන ධර්මතාවය තමයි රුක්ක මූලගතෝවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි නැවත දේශනාවන් සඳහන් කරන පරිදි අපි පරීක්ෂා කරලා බලනකොට අපට අවු වෙනවා ස්ථානයක ලෝකය ගැන හොයන්න එපා තමන් ගැන ඔයා ගන්න. ලෝකය හදන්න යන්න එපා තමන්ගේ අඩුපාඩු හදා ගන්න කියන තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනා. මේ ධර්මතාවයන් වලට අනුව බලනකොට අපට පෑදිලිව පේන කාරණාවක් තමයි මේ ලෝකයේ තියෙන සෑම ධර්මතාවයක්ම මේ බම්බයක් විතර උස තියෙන කයට සීමා වෙච්ච එකක්. මේ කයට පමණක් සීමා වෙච්ච අනුගත වෙච්ච ධර්මයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එනා රුක්ක මූලගතෝවා කියන මේ බඹයක් විතර ඔස තියෙන මේ කයට අනුගත වෙච්ච තාපසයා කොහොමද වැඩනිමා කරන්නේ? මේ කායානුපස්සනාවේ තමන්ගේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නේ කොහොමදයි කියන එක පිළිබඳව අපි ප්‍රඥාවෙන් ගවේෂණය කරනකොට අපට ගොඩාක් කාරණා මේක තුලින් සම්බ වෙනවා. එයින් එන පළවෙනි කාරණාව තමයි මේ රුකය කියන ගස අපට බලන්න අවසර නැහැ. රුකේ තියෙන ගස ස්පර්ශ කරන්න අවසර නැහැ. රුකේ තියෙන රුකේ කියන මේ ගසේ කිසිම ප්‍රයෝජනයක් ගන්න අවසර නැහැ. එනම් මේ කායේ කායානුපස්සී විහෙරති කියන තථාගතයන් වහන්සේගේ ධර්මතාවයට අනුව අපි මේ ඇස් දෙක පියාගෙන මේ බම්බයක් විතර උස තියෙන මේ කයට සීමා වෙලා මේ කය දිහා බලාගෙන ඉන්නකොට අපට පේනවා අපි කොච්චර මේ කය දිහා බලාගෙන සිටියත් මේ කයේ ක්‍රියාවලිය කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය තාම නැවතිලා නැති බව. ඒකට හොඳ උදාහරණය තමයි පරියංකෙන් ඉඳගෙන දැස් වසාගෙන ඉන්න භාවනා යෝගියා ඉපදීම නවත්තලා නැහැ කියලා සමහර අවස්ථාවලදී සඳහන් වෙනවා. මොකද්ද මේකට හේතුව? සිත නැවතෙනකන් තාපසයා නවතින්නේ සිත නවතින්නේ කොයි මොහොතේද? ඒ මොහොත දක්වාම තාපසයාගේ කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය දීර්ඝකාලීනවම සිදුවෙමින් පවතිනවා. එහෙනම් ඇස් දෙක පියාගෙන ඇතිවෙන්නා වූ චෛතසික දියා බලනකොට ඇස වැහිලා කන වැහිලා කට වැහිලා කය තැම්පත් වෙලා ඒත් ආයතන හයටම කර්ම හැදෙනවා අසවල් දවසේ අසවල් දේ මන් දැක්කා අසවලා මට මුණ ගැවුනා අසවලා සමග මේ දේවල් කතා කළා කියලා අපි කල්පනා කරනකොට මෙවැනි සිටිවිලි අපේ චෛතසික වලින් පාළ වෙනකොට අන්න මේ තාපසයා චක්කුවට අදාළ කර්මය නිර්මාණය කරනවා ඇස් දෙක පියාගෙන අපි හිතාගෙන ඉන්නවා අපි භාවනා යෝගී වැඩ කරනකොට අපි මේ කිසිම කර්මයකින් නිදහස් වෙලා බොහොම තැම්පත් ජීවිතයක් ගත කරනවායි කියලා එහෙම නෙමෙයි. මේ ලෝකේ එහෙම දේවල් සිදු වෙන්නේ නැහැ. ඇස් දෙක අවශ්‍ය නැහැ චක්කු කර්ම නිර්මාණය කරන්න. කන් දෙක අවශ්‍ය නැහැ. ඒ ශ්‍රෝත කර්මය නිර්මාණය කරන්න. දිව අවශ්‍ය නැහැ ජීවා කර්මය නිර්මාණය කරන්න. නාසය අවශ්‍ය නැහැ. ඒ ගාන කර්මය නිර්මාණය කරන්න. කය අවශ්‍ය නැහැ. පොට්ටබ්බ කර්මය නිර්මාණය කරන්න හේතුව සිත තිබුණාම ඇති මේ පංචකාමයන් පිළිබඳව කර්මය නිර්මාණ කිරීමේ හැකියාව මේ විඥාණයට තියෙනවා. රුක්ක මූල ගතෝවා කියන ධර්මතාවය මේ ලෝකයේ සෑම තාපසයෙකුම අනිවාර්යයෙන්ම වැඩි යුතු කමඨාණන් ඒ කමඨාණයේ තියෙන සැබෑ ධර්මතාවය තමයි මේ බඹයක් විතර උස තියෙන කයෙන් එයාට කිසිම දෙයක් නඩත්තු නොකිරීමේ ධර්මතාවය මේ කයේ සීමාවෙන් එයාට කිසිම දෙයක් නිර්මාණය නොකර ගැනීමේ ධර්මතාවය තමයි කායේ කායානුපස්සී විහෙරති රුක්කමූලගතෝවා කියන ධර්මතාවයෙන් වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් අපි මේ ධර්මතාවයේ තවත් ගැඹුරෙන් බලනකොට පරියංකෙන් ඉඳගෙන උජුං කායන් වශයෙන් තමන්ගේ කය තබාගෙන දෑස් වසාගෙන ඉන්න භාවනා යෝගියා සමහර විට දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන් പ്രേත භූත ලෝකවල ඉපදෙන්න පුළුවන් තිරිසන් ආත්මවල පවා ඉපදෙන්න පුළුවන් එහෙනම් මොකද්ද මේ තාපසයා කරන්නේ කියලා බලනකොට මේ තාපසයා ඇස් දෙක වාගෙන කල්පනා කරනවා තමන්ගේ ගී ජීවිතවල තියෙන සිදුවීම් තමන් ඒ කාලේ කරපු කියපු දේවල් කල්පනා කරගෙන තමන් කෙලස් වඩනවා මම මේ කාලේ මේ විදියට කළා ඒ කාලේ මේ විදියට කළා මේ මේ දක්ෂකම් මට තිබුණා මේ මේ දේවල් මා විසින් සිදු කළයි කියලා මේ තාපසයා නිතර නිතර කල්පනා කරනකොට ඒ කරපු කියපු දේවල් ඒ සිදුවීම් තමන්ගේ දෑසින් දකිනවා එදා උත්සව සමයේ තමන් ඇඳගත් ඇඳුම දකිනවා ඒ ඥාති මිත්‍රාදීන්ගේ රූප නාම Tamanට දැනෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. ඇස් දෙක පියාගෙන ඉටියට ඇස් දෙකට පිටිපස්සෙන් තියෙන චක්කු ප්‍රසාදය කියන මොම්පියලි ඇටයට කර්ම එකතු වෙනවා එයා දන්නේම නැහැ. සමහර විට එයා ඇස්මින් ඇස් තියෙන මිනිස්සුන්ට ඒ ඇස්වලට යම් යම් අනතුරු ආබාධ කරනවා වාගේ හිතනවා. මගේ ජීවිතයේ මේ තරම් තත්ත්වයටපත් කළා. මා අසරණ කළා මා සතු සියල්ල විනාශ කළා මේ මිනිසුන්ගේ ඇස් අන්ධ කරන්න ඕනේ කියලා අපි උලක් අරගෙන මේ මිනිසුන්ගේ ඇස් වලට අනිනවා කල්පනා කෙරුවොත් ලෝධියවක් කරනවා කල්පනා කෙරුවොත් ඒකාන්ත වශයෙන්ම අපට යම්කිසි භවයක ගිනි වතුර වැක්කෙරෙන්න පුළුවන් සමාට කකුල් ඉස්සලා වැටිලා ගින් උලක ඇනෙන්න පුළුවන් ඒ ඇස් දෙක අන්ධ වෙනවා බලනකොට සසරේ කාටවත් එහෙම දෙයක් කරලා නැහැ Tamanට මේම දෙයක් උනේ ඇයි කියලා බලනකොට ඇස් දෙක පියාගෙන ඒ දේවල් මෙනෙහි කළා ඇස් සම්බන්ධයෙන් මෙනෙහි කරපු නිසා චක්කු ප්‍රසාදයේ කර්මයක් වශයෙන් ඒක තැම්පත් වුණා. ඒක නිරෝධ කරගන්න දක්ෂකමක් තිබුණේ ඒ නිසා මේ භවයේ ඇස්සන්ද වෙලා ඉපදුනා. කල්පනා කරලා බලනකොට මේ තාපසයා ඇස් දෙක පියාගෙන උජුං කායන් වෙලා පරියංකෙන් ඉඳගෙන මේ ලෝකයේ තියෙන සෑම කර්මයක්ම නිර්මාණය කරමින් පවතිනවා. එහෙනම් අපේ ජීවිතවල ඕනතරම් නිന്ദා අපාස අපට ඇයෙන්න ඇති. ප්‍රශංසා ගෞරව අපට ඇයෙන්න ඇති. එහෙනම් මේ තාපසයා වාඩි වෙලා ඒ දේවල් මෙනෙහි කරනකොට ඇත්තටම කියනවනම් මේ නිස්කලංක තපෝවනේ කිසිම දෙයක් ඇහෙන්න නමුත් එයාට ඇහෙනවා අසුවලා මේ භාෂාවෙන් මේ මේ වචන මේ මේ විදියට මට සංග්‍රහ කළා මට නින්දාව අපාසය ඇති කළා මේ විදියට මට ගෞරවය කීර්තිය නම්බු නාමය ඇති කළා එහෙනම් මේ විදියට අපි කල්පනා කරනකොට ඒ කල්පනා කරනකොට ඒ භාෂාව වචනේ අපි තුල මෙනෙහි වෙනකොට ඇයෙන්නේ නැතුව දැන් ඇයෙන මට්ටමක් ඇති වෙලා එහෙනම් අපේ සෝත ප්‍රසාදය තුල කර්ම නිර්මාණය වෙමින් පවතිනවා සමහර තාපසවරු ඉන්නවා විශේෂ පිණ්ඩපාත දානයක් හම්බුනාම ඒ දානයේ තියෙන ව්‍යංජනවල ලුණු ඇඹුල් රස මාස ගාණක් ගියත් අමතක වෙන්නේ නැහැ නිතරම වාඩි වෙලා අනේ එදා දාණය කොච්චර රසද කියලා මෙනෙහි කරනකොට මේ දිව්‍ය තුලින් Tamanට ලෝභය නිර්මාණය වෙනවා. ඒ රස දැන් දැනෙන්න පටන් ගන්නවා. දිවට කෙලවුනනවා. දන්නේම නැ ජීවා ප්‍රසාදයේ තුල Tamanගේ කර්ම නිර්මාණය වෙනවා. Tamanට කල්පනා වෙනවා එක්තරා දවසක මම ගෙදර හිටියා. එතකොට ගේ ඇතුළේ ඉන්න බෑ. හරියට මලකුණු ගඳයි. බලනකොට මීයෙක් මැරිලා මේ මීයාගේ ගඳ ඌලගෙන ඉන්න බැරුව මුළු ගෙදරම මිනිසුන්ට බැන්නා. द्वේෂය, තරහව, වෛරය මා තුළ විශාල වශයෙන් නිර්මාණය වුණා. අන්න බලන්න දැන් මීයෙක් මැරිලා නෑ. ගඳ දැනෙන්නේ මිනිස්සුත් කවුරුත් නැහැ. මේ තාපසයා පරියංකෙන් ඉඳගෙන දැස් වසාගෙන මේක කල්පනා කරනකොට තමන්ගේ ගාහන ප්‍රසාදයේ නැවත නැවත කර්ම නිර්මාණය වෙමින් පවතිනවා. එහෙනම් තමන් කතා කරපු වචන දිහා කල්පනා කරනකොට මම ආවල් කාලේ ආවලාට මේම කතා කළා මගේ දෙමව්පියන්ට මේම කතා කළා භාර්යාවට සාම්පුරුෂයාට මේම කතා කළා දරුවන්ට මේ විදිහට බැනවැදුනා නිନ୍ଦා අපාස කළා මම මොනතරම් පෞසිද්ධ කළාද ඇයි මම මේ අහිංසක මිනිසුන්ට මේම නිନ୍ଦා පාස කළේ කැත කතා කිව්වේ කියලා දුක් වෙන්න දුක් වෙන්න මේ ජීවා ප්‍රසාදයේ තුල කර්ම නිර්මාණය වෙනවා තමන්ගේ වැරදි මතක් වෙනකොට තමන්ගේ දුස්සීලභාවයන් මතක් වෙනකොට මස් මාංශ කාපු දේවල් වැරදි වැඩ කරපු දේවල් මතක් වෙනකොට දැන් නොකරුවාට දැන් පරියංකෙන් ඇස් දෙක වාගෙන තාපසෙක් වාගේ ඉතියාට පොට්ටබ්බ ප්‍රසාදයේ කර්ම නිර්මාණය වෙනවා. එහෙනම් මේ කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය කොහොමද කියලා බලනකොට සිත මුල් කරගෙන තමයි මේ ලෝකයේ සෑම කර්මයක්ම නිර්මාණය වෙන්නේ. ඇස කන දිව නාසය සම කියන ආයතන පාම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. සිත තිබුණොත් ඇති සංසාරයේ කෝටි ගණන් භව ඉපදෙන්න කර්ම හදා ගන්න පුළුවන්. ඇයි මේ රුක්ක මූලගතෝවා කියන ධර්මතාවය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි විශේෂයෙන්ම මේ ප්‍රසාදයන් පිළිබඳව කතා කරන්නේ මේ ප්‍රසාදයන් තමයි අද මේ මිනිසත් භවයට හේතුව යම්කිසි කෙනෙකුටගෙන් ඇයි මේ මිනිසත් භවයේ ඉපදුනේ කියලා ඇහුවාම එයා දෙන උත්තරය තමයි කර්මය ඉවර කරගන්න බැරි වුණා ඉපදීම නවත්ත ගන්න බැරි වුණා එහෙනම් කර්මය ඉවර වෙලා නැහැ කියලා කියන්නේ එයා කර්මය උසුලාගෙන මෙතනට පැමිණිලා. ඉපදීම නවත්ත ගන්න බැරි උනේ එයා ඉපදීමට අවශ්‍ය කර්මය ගොඩනගාගෙන නිර්මාණය කරගෙන එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න නම් කර්ම නිර්මාණය වෙන එක නවත්තන්න ඕනේ නිර්මාණය වෙච්ච කර්ම ටික ගෙවිලා යන්න හරින්න ඕනේ මේ ධර්මතාවයට සමවදින තාක්කල් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න අපට සුදුසුකම් ලැබෙන්නේ නැහැ. එනා රුක්ක මූල ගතෝවා කියන ධර්මතාවය අපි ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ බඹයක් විතර උස තියෙන මේ කයේ මේ බඹයක් විතර උස තියෙන මේ රුක්කයේ මොනතරම් අඩුපාඩු තිබිලාද සංසාරයෙන් නැවත නැවත ඉපදිලා දුක් විඳින්න එහෙනම් මේ කය තුල කර්ම නිර්මාණය වෙන ක්‍රමවේද තමයි ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච නාම රූපات එක්ක ගනුදෙනු කරමින් ඒගොල්ලෝ අලුත් අලුත් කර්ම නිර්මාණය කළා දෙනවා එහෙනම් රුක්ක මූලගතෝ වා කියන ධර්මතාවය තවත් ගැඹුරින් අපි සාකච්ඡා කරනකොට අපට පෑදිලිව පේනවා මේ ආයතන 6 සම්බන්ධයෙන් කරුණු මේ සිතත් එක්ක කල්පනා වෙලා නැවත නැවත මතු කරනවා. අපි දන්නවා අවකාශයට තවත් අවකාශයක් දැම්මාම ඒක පුරවන්න කොච්චර කාලයක් යයිද කියලා ඇහුවොත් මේ ලෝකේ සම්පූර්ණම සියලුම නාම රූප විනාශ වෙලා මේක සුණු විසුණු වෙලා ගියත් මේ කර්මය කියන එක පුරවලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ විඥාණයට මේ සියලෝම සංස්කාර ධර්මයන්ගෙන් කර්ම එකතු වෙන්නේ අවකාශයට අවකාශය දානවා වාගේ. ඒ නිසා තමයි අසංකේය කෝටි ප්‍රකෝටියක් අපි ඉපදුනා නැවත නැවත ඉපදුනා මේ සංසාරේ අම්මතනම ඇවිද්දා ඒත් මේ විඥාණය පිරිලා නැහැ පිරිලා ඉතිරිලා යන්නේ නැහැ තව දාන්න පුළුවන් තව දාන්න පුළුවන් එහෙනම් මේ කර්මය නවත්තන ක්‍රමවේදය තේරුම් ගන්න රුක්ක මූලගත වෙන්න මේ බඹයක් විතර උස තියෙන මේ කයට අනුගත වෙන්න ඉස්සලාම මේ කයේ ප්‍රශ්නය මේ රුක්කේ ප්‍රශ්නේ අපි තේරුම් ගන්නට ඕනේ එහෙනම් ඇසෙන් බලපු දේවල්, කනෙන් ආගත්ත දේවල්, නාසයෙන් හිඹගත්ත දේවල්, දිවෙන් අපි කාපු දේවල්, කතා කරපු දේවල්, කයෙන් ඇසිරිච්ච දේවල්, සිතින් කල්පනා කරපු දේවල් මේ හැම දෙයක්ම අපේ විඥානයේ, අපේ සිතේ තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් මේ තැම්පතුව තියෙන තාක්කල් ආයතන පා නැති වුණත් මෙයාට පුළුවන්කම තිබුණා ඒ තැම්පතුව නැවත නැවත මතු කරලා කර්ම හදන්න. අපට ගවයෙක් පේනකොට එක පාරට මතුවෙන මතුවෙනවා සිටිවිල්ලක් අපටත් මේ වාගෙම හොඳ ගවයෙක් හිටියා බොහොම තර ගවයෙක්ේ ගවයා ඒ ගවයා අපේ ජීවිත කාලය පුරාම අපේත් එක්ක විශාල කටයුතුවල නිරත වෙලා මේ ගවයා අපෙත් එක්ක හිටියයි කියලා කල්පනා වෙනකොට ඒ ගවයා දැන් මැරිලා අවුරුදු 10ක් වෙන්න පුළුවන් ඒ දැන් ඒ ගවයා මැවිලා පේන්නේ නැද්ද ඒ ගවයාගේ රූපය ඒ විදියටම අපට මැවිලා පේනවා. එහෙනම් අපේ අම්මා තාත්තා මතක් වෙනකොට ඒගොල්ල ජීවතුන් අතර නැති වුණත් ඒ රූපය අපට මැවිලා පේන්නේ නැද්ද? එහෙනම් මේ විඥානයේ මේ චක්කු ප්‍රසාදයේ තියෙන සියලෝම රූප ටික අන්තර්ගතයි. අසුවලා බැන්නා අසුවලා නිඳා කළා අසුවලා මේ මේ දේවල් කළයි කියලා කල්පනා කරනකොට ඒ පුද්ගලයා සත්‍යය නැති වුණත් ඒ වචන ටික ඒ විදිහටම ඇයෙන්නේ නැද්ද? එහෙනම් සියලෝම ශබ්ද ටිකත් මේ විඥානයේ අන්තර්ගතයි. එහෙනම් වරක ගෙඩියක සුවඳ, ගස් ලැබු ගෙඩියක සුවඳ, ඒ වගේම මාපොළවට වතුර දැම්මාම එන පාංශවල තියෙන සුවඳ කියලා ගත්තාම ඒ සුවඳක් දැනනවා. එහෙනම් නායෙන් ගන්නා වූ සියලෝම සුවඳ જાති ටිකත් මේ විඥානයේ අන්තර්ගතයි. ව්‍යංජනයක නමක් කියනකොට පළතුරුවක නමක් කියනකොට ටක් ගාලා අපට මතක් වෙනවා මේ මේ ව්‍යංජනවල මේ මේ රස තියෙනවායින් කියලා මේ ලුණු ඇඹුල් මොකවත් දිවට ගාවන් නැතුව මේ රස දැනගත්තේ කොහමද එහෙනම් මේ දිව දිවේ තියෙන සියලුම රස જાති මේ විඥානයේ ඒ විදියටම අන්තර්ගතයි එහෙනම් අපට හිතෙන හිතන විදිහට කටයුතු කරන්න, නැකිටලා යන්න, ඇසිරෙන්න ඕන දෙයක් කරන්න, ඒ විදිහට කටයුතු කරන චර්යා හැම එකක්ම මේ විඥානයේ අන්තර්ගතයි. අපට අපගේ භාෂාවෙන් මෙනෙහි වෙනවා මේ මේ දේවල් කතා කරන්න ඕනේ කියලා ඒව තමයි භාෂාව වශයෙන් શબ્දයක් වශයෙන්පත් වෙන්නේ සෑම શબ્දයක්ම සෑම ස්වරයක්ම මේ විඥානයේ අන්තර්ගතයි එහෙනම් කල්පනා කරලා බලනකොට මේ රුක්කය අපට තේරුම් ගන්න පුළුවන් ගසක් නෙමෙයි. මේක හිමාලයේ තපෝවනයේ තියෙන මා විශාල රුක්ෂ තේරුම් ගන්න පුළුවන් වුණාද මේ බඹයක් විතර උස තියෙන මේ කයේ කියන රුක්කේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේක තුළ තියෙන ධර්මතාවයේ 84 දාම තේරුම් ගත්තත් මේ රුකේ ඒ තේරුම් ගන්න බෑ අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්න සුදුසුකම් ලබලා මේ රුකේ අත්තරින්න විතරයි අපට පුළුවන් තථාගතයන් වහන්සේ අරියත් භාවයේ කියන එකෙන් තේරුම් කරලා දෙන්නේ අපේ සංගණනේ නැති කිරීම මාන්නයෙන් ස්වභාවයේ නැති කිරීම පුද්ගල ස්වභාවයේ නැති කිරීම එමනම් අපට මේ රුක්කයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ ඒ රුක්ක ස්වභාවය නැති කරලා දාන්න පුළුවන්කම විතරයි අපට තියෙන්නේ එහෙනම් රුක්ක මූලගතෝවා කියන තථාගතයන් වහන්සේගේ ධර්මතාවය වඩා ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපට පෑදිලිව පේන කාරණාව තමයි මේ රුක්කය කියන මේ ගහ තුල සියලෝම ලෝභ දේශ මොහ රාග අන්තර්ගත වෙලා පවතිනවා එහෙනම් අපි මේ රුක්කය හඳුනාගත්තා මේ රුක්කේ ස්වභාවය හඳුනාගත්තා මේ බඹයක් විතර උස තියෙන මේ කයේ චර්යාව හඳුනාගත්තා දැන් අපිට තියෙන්නේ මේ කයේ ක්‍රියාවලිය නවත්තන ක්‍රමවේදය. කායේ කායානුපස්සී විහෙරති රුක්ක මූල ගතෝවා කියන තථාගතයන් වහන්සේගේ කායානුපස්සනාවේ මේ ගාථා පාඨය අරන් අපි ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපට පේනවා මේක කයට හනුව බලන්න ඕන දෙයක් මේක සිතට හනුව බලලා සීමා කරන්න ඕන දෙයක් එතනින් එයාට ගනුදෙනු කරන්න අපට අවසර නැහැ. එහෙනම් අපි මේ බලන සෑම නාමයක් රූපයක් තුළම ධර්මතාවයන් තුනක් තියෙනවා. ඒ තමයි ලෝභය, ద్వේෂය, මෝහය. එහෙනම් යමක් දැක්කාම ආසා හිතනවා, ලෝභ වෙනවා. යමක් දැක්කාම අකමැති වෙනවා, ద్వේෂ වෙනවා. යමක් දැක්කාම ඒක තුල මුලා වෙනවා. එහෙනම් ලෝභ, දේශ, මෝහ වලින් යුක්ත මේ සියලෝම නාම රූප සංඥා සංස්කාර ධර්මයන් අපි නිරෝධ කරන්න නම් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ හැම දෙයක්ම කයට අනුව බලන්න ඕනේ කියන එක කායේ කායානුපස්සේ විරතේ ඇසට පේන්නේ ඇසට පේන රූපය කනට ඇහෙන්නේ කනට ඇහෙන ශබ්දය දිවට දැනෙන්නේ දිවට දැනෙන රස කියලා ඒ ඒ නාම රූපවල ඒ ගන්ධ රස ඕජාවලට අදාළ ඒ ධර්මතාවයන් ඒ ඒ තැන්වල නවත්තන්නට ඕනේ එහෙනම් වන්න ගන්ධ රස ඕජා කියන මේ සෑම ධර්මතාවයක්ම අපි ඒ ඒ ආයතන වල දොරකඩෙන් නවත්තන්න පුළුවන් නම් නවතින්නේ ඒ සංඥා සංස්කාර ධර්ම නෙමෙයි ඒ ආයතන වලින් නිර්මාණය වෙන කර්මයයි නවතින්නේ ගසක් දැක්කාම මම ගස දැක්කා කියලා විතරක් දැනගත්තාම ප්‍රශ්නයක් නෑ මම ගස දැක්කා කියන ප්‍රශ්නය දැනගෙන මොනවද දැක්කා ගා වටිනාකම කොච්චරද ලී වලට ගන්න පුළුවන්ද එහෙම නැත්නම් බාල්කයකට ගන්න පුළුවන්ද හොඳ ලස්සන අල්මාරියක් හදන්න පුළුවන්ද මේකේ වටිනාකම ඖෂධීය වටිනාකමක් තියෙනවද අන්න මේවා කල්පනා කරන්න ගියාම විශාල ප්‍රශ්න ගණනාවකට අපි ගොදුරු වෙනවා. සත්වයක් දිහා දැක්කාම තරහා ඇති වෙනවා. ලෝභ ඇති වෙනවා වෛර ඇති වෙනවා රාග ඇති වෙනවා ద్వේෂ ඇති වෙනවා මේක තුලින් අපට කර්ම නිර්මාණය වෙනවා එහෙනම් චක්කු අපි පාවිච්චි කරලා මේ ලෝකේ හැම දෙයක්ම බලනකොට ඒ කිසිම දෙයකින් කර්ම නිර්මාණය නොවන විදිහට අපි දකින්නට ඕනේ ශබ්ද හැම දේ තුළින්ම කර්ම නිර්මාණය නොවන විදියට අපි සවන් දෙන්න ඕනේ මේක තුළ තවත් ගැඹුරු ධර්මතාවයක් පවතිනවා ඒ තමයි අපි දැක්කා දැක්කා පමණයි කියන එක කර්මයක් නෙමෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපට පිළිගන්න සිද්ධ වෙනවා ඒකත් කර්මයක් කියලා. ඇසුණා ඇසුණා පමණයි කියන එකත් කර්මයක්. දැනුණා දැනුණා පමණයි සිතුණා සිතුණා පමණයි මේ හැම එකක්ම කර්ම. නමුත් මේ කර්මවල ධාරිතාව අඩුයි. කෙනෙකුට ඔළුව අත ගාලා අනේ පුතේ මේක කරන්න එපා කියන ඒ අවවාදයත් අයියෙන් ඔළුවට පාරක් ගහලා කරන අවවාදයත් පොල්ලකින් ඔළුවට පාරක් දීලා දෙන අවවාදයත් කියන මේ අවවාද තුනේම විශාල වෙනසක් තියෙනවා පොල්ලෙන් ගාපු එක ඔළුව පැලිලා සමාට ලේන්න පුළුවන් අතින් ඔලුවට ගාපු එක කඳුළු වෙන්න පුළුවන් වේදනාව දරා ගන්න බැරි වෙන්න පුළුවන් ඔළුව අතගාලා ආදරෙන් අනේ පුතේ මේක කරන්න එපා මේක පෞසිද්ධ වෙනවායි කියනකොට ඒක තුලින් එයාට සිසිලක් දැනෙන්න පුළුවන් අවබෝධයක් දැනෙන්න පුළුවන් පෑදීමක් ඇති වෙන්න පුළුවන් වේදනාවක් නැති ඥානයක් අවබෝධයක් පාළ වෙන්න පුළුවන් එහෙනම් ප්‍රශ්නයක් විසඳන්නේ ක්‍රමේ මොකද්ද කියන එකට වඩා මොන ක්‍රමෙන්ද මම මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එක පිළිබඳ අවධානම වැඩිපුර තියන්නට ඕනේ එහෙනම් අපි දැක්කා දැක්කා පමණයි කියනකොටම කර්මයක් ඇදිලා ඉවරයි. දැක්ක දේ මොනවද කියලා බලනකොට තවත් කර්ම නිර්මාණය වෙලා ඒ දේවල් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන තවත් කර්ම නිර්මාණය වෙලා ඉවරයි බලාපොරොත්තු තියෙනකොට භුක්ති විඳින්න කටයුතු යොදනකොට තව තවත් කර්ම නිර්මාණය වෙලා ඉවරයි එහෙනම් මේ විදියට අපි මේ ලෝකයේ සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ විශාල කර්ම රාශියක් නිර්මාණය කරමින් පවත්වනවා මේ සෑම කර්මයක් තුළින්ම පළවෙනි මට්ටමෙන් එම නැත්තම් ධාරිතාව අඩු මට්ටමෙන් අපි කර්ම නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කරන කර්මයට ආනිසංස අඩුයි චේතනා මට්ටමින් ඇතිවෙන බොහොම සියුම් තරංග එහෙනම් ඒ තරංගවලට ගොඩාක් දුරට ඕසි කර්ම කියලා කියන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැක්කා කියලා කියනකොටම කර්මය නිර්මාණය වෙලා ඉවරයි දැක්කා දැක්කා පමණයි කියනකොට තවත් කර්මයක් නිර්මාණය වෙලා ඉවරයි දැකපු දේ පිළිබඳව සිහිය පවත්නකොට තවත් කර්මයක් නිර්මාණය වෙලා ඉවරයි එහෙනම් කර්ම නිර්මාණය වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ හැබැයි කර්මවල තියෙන ආනිසංස නවත්තන්න පුළුවන්. අවෝසි කර්ම බවට පත් කරන්න පුළුවන්. අවම ප්‍රතිඵල දෙන කර්ම බවට පත් කරන්න පුළුවන්. එහෙම නැතුව කවදාවත් කර්මෙන් නිට්ටාවටම විනාශ කරන්න. එහෙම නැත්නම් ඉවර කරලා දාන්න නිට්ටාවටම තුරන් කරලා දාන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් රාතන් වහන්සේලාට බඩගිනි ඇදෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේට කුසගිනි ඇවිල්ලා පිණ්ඩපාතේ වැඩියේ නැද්ද? උන්වහන්සේලා පැම්පාසු වෙන්නේ නැද්ද? පැම්පාසු වීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ නැද්ද? උන්වහන්සේලාටත් ආරණ්‍යෙන් ආරණ්‍යට යන්න සිද්ධ වෙන්නේ නැද්ද? ධර්මයේ දේශනා කරන්න ඕනේ කියන අවශ්‍යතාවය ඇති වෙන්නේ නැද්ද? ලෝක සත්‍යය කරේ මා කරුණාව කියන ඒ අදහස පාළ වෙන්නේ නැද්ද? සියලු සත්‍යයන්ගේ දුක නිවා දැමීමේ ලෝභය අට අරගෙන නැද්ද? එහෙනම් මේ සෑම ධර්මතාවයක්ම එකින් එකට සාකච්ඡා කරලා බලනකොට අරියත් බෝධියටපත් වෙච්ච උත්තමයන් වහන්සේලාටත් සියලෝම චෛතසික පාළ වෙනවා. සිතක් තුළින් පාළ වෙන්න පුළුවන් චෛතසික 121යි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා. එහෙනම් රාතන් වහන්සේටත් මේ චෛතසික 121ම පාළ වෙනවා. හැබැයි කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. ඇයි කර්මයක් නිර්මාණය කරන්න ධාරිතාව අපි දන්නවා බත්තටයක් දීලා බත්තටයකින් දානයක් සකසන්න කිව්වම ඒක පූජා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ආල්ලටයක් දීලා දානයක් උයන්න කියලා කිව්වම උයන්න පුළුවන් කමක් නැහැ. හේතුව දාණය සකසන්න ධාරිතාව නැහැ. දානයක් කොට පූජා කරන්න ධාරිතාවක් නැහැ. එහෙනම් මේ වගේ ප්‍රමාණයකින් තිබුණොත් තමයි දානයක් කොට සකසන්න පුළුවන්. මේ වගේ ප්‍රමාණයක් තිබුණොත් තමයි දානයක් කොට පූජා කරන්න පුළුවන් කියලා සම්මතයක් තියෙනවා. එහෙනම් ඒ සම්මතයට අනුව අපගේ චෛතසික වලින් නිර්මාණය කරන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම අපට කර්මයක් උපදවන්න ඉපදීමට හේතුවක් නිර්මාණය කරන්න ඒ ධාරිතාව නැත්තම් ඒ සෑම කර්මයක්ම අවෝසිකම්ම එහෙනම් කර්මයක් ඉස්සෙල්ලාම පටන් ගන්න ආලෝක මට්ටමෙන් චෛතසික මට්ටමෙන් අදහස් පාල වෙනකොට වායෝ මට්ටමටපත් වෙනවා ඒක ක්‍රියාවටපත් වෙනකොට ඒක ආපෝ මට්ටමටපත් වෙනවා දැඩි ලෙස ක්‍රියාත්මක වෙලා විශාල දුක වේදනාව නිර්මාණය කරනකොට ඒක පටවිය බවටපත් වෙනවා එහෙනම් කර්ම නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලාම සිතින් නැකිතිලා යන කර්මය නැකිතිලා ගියා මැදෙන්න නැකිතිලා යන අදාස පාළ වෙච්ච වෙලාවේ ඇති උනේ අසුවලාට බනින්න ඕනේ කියලා බනිනකොට කර්ම ඇති උන්නේ බනින්න අදහස ඇති වෙනකොට ඒ द्वේෂය ඇති වෙනකොටම කර්මය නිර්මාණය වෙලා ඉවරයි එහෙනම් බනින්න ඕනේ කියන චේතනාව ඇති වෙලා වචන නිර්මාණය වෙලා වචන වලින් ඒක වචන පිටත් වෙලා එයාගේ වචන ඒ කන් වලට උරුම වෙලා ඒක තුලින් වේදනාවක් ඇති වෙලා එයා නිසා මට දුක් විඳින්න සිද්ධ වෙනවා බලන්න කෙලින්ම තේජෝ වලින් ආපෝ වල වායෝ වලට ඇවිල්ලා ආපෝ වලට ඇවිල්ලා පටවිය දක්වා පරිවර්තනය වෙන ලස්සන එහෙනම් තථාගතයන් වහන්සේ මේ රුක්ක මූල ගතෝවා කියන ධර්මතාවය තුළින් මේ ලෝක සත්‍යයට දේශනා කරන ධර්මය තමයි අපි මේ රුක්කේ කියන මේ බඹයක් විතර උස තියෙන කයට සීමා වෙනකොට අපි මේ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම චෛතසිකයෙන් නිර්මාණය වෙනකොට ඒක චෛතසිකයෙන් නවත්තන්න ඕනේ දැක්කා කියනකට දැක්ක සිටිවිල්ල නැත්තම් කොහොමද අපි දකින්නේ ඒ චෛතසිකයට සීමා වෙන්නට ඕනේ එහෙනම් මේ ධර්මතාවය තුළ භාග්‍යතුන් වහන්සේ රුක්කමූල ගතෝවා කියන ඒ තථාගත පණිවිඩයට අනුව අපි ජීවත් වෙන්න නම් අපි ඉස්සෙල්ලාම අපේ සිත හඳුනා ගන්න ඕනේ මොනවද මේ සිත කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක එහෙනම් අපි දැක්කාම දැක්කයි කියලා අපි දන්නේ නැහැ. දැක්ක බව දැනගත්තමයි අපි දන්නේ අසුවල් දේ මං දැක්කයි කියලාක මේක බොහොම ක්ෂණයකින් සිදුවෙන එකක්. එහෙනම් මම අසවල් දේ දැක්කා මා විසින් අසවල් දේ දැක්කයි කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් එයා දැක්කේ නෑ දැක්ක බව දැනගත්ත නිසා එයා ප්‍රත්‍යක්ෂ කළා අසවල් දේ මා විසින් දකින්න ලැබුවයි කියලා එහෙනම් මේ දේ දැක්කද කියලා අනකොට එයා කියන දැක්කේ නෑ දැක්කපව මං දැනගත්තයි කියලා කිව්වනම් ඒ ප්‍රකාශය වඩාත්ම නිවැරදි එහෙනම් තාපසයෙක් ළඟ අනේ ස්වාමිනී මේ පැත්තෙන් කවුරුරි යනවා දැක්කද කියලා ඇහුවාම ඒ තාපසයා කියනවා දැක්කේ නෑ දැක්ක බව මන් දැනගත්තයි කියලා කිව්වාම එයා ඒ චෛතසිකය පිළිබඳව මේ දේශනා කරන්නේ එහෙනම් ඇසුණා කියලා අපි දන්නේ නෑ ඇසුණ බව දැනගත්තාමයි අපි දන්නේ ආවල් මට ඇවුණයි කියලා රස දිවට දැනෙන්නේ රස දැනෙන්නේ සිතට. රස දැනුණා අසුවල් රස මට දැනුණයි කියලා සිත විසින් දැනගත්තාට පස්සේ තමයි රස දැනුණා කියන ඒ தত্ত্বය මානසිකත්වය අපි තුල ඇති වෙන්නේ. එනා රිදෙනකොට අපි කියනවා රිදුණයි කියලා ඇත්තටම කයට රිදුන්නේ රිදුන බව දැනගත්තාම තමයි මේ කයට වේදනාව අටගත්තේ එනා රුක්ක මූලගතෝවා කියලා කියන මේ තථාගත පණිවිඩයට අනුව මේ බඹයක් විතර උස තියෙන මේ කයට අනුගත වෙන්න නම් මේ රුක්කේ සැබෑ తත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ මොකද්ද මේ ගාතුල තියෙන ධර්මතාවය එයා ගනුදෙනු කරනවා ගා මොනවද කරන ගනුදෙනුව සූර්යා ලෝකයේ ලබාගෙන ප්‍රාණවායුව ලබාගෙන අරිත නිස්පාදනය කරගෙන මා පොළවෙන් වතුර ලබාගෙන එයා වායුවත් එක්ක ගනුදෙනු කරගෙන පටවිය වඩාගෙන ගා ලොකු වෙනවා එහෙනම් මේ රුක්කයේ තුලත් මේ කතන්දරේම තියෙනවා මේ රුක්කේ තුල අපි චෛතසික වලින් ගනුදෙනු කරන්නේ නැද්ද? සිතවිලි වලට ඇතිවෙච්ච වචන වලින් ගනුදෙනු කරන්නේ නැද්ද? වේදනාවෙන් ගනුදෙනු කරන්නේ නැද්ද? පටවියට අනුව මේ කය බැලීමෙන් අපි පටවි ධාතුවෙන් ගනුදෙනු කරන්නේ නැද්ද? එහෙනම් මේගා ගනුදෙනු කරන්නේ සතරමා භූත වලින්. එහෙනම් මේ රුක්කය ගනුදෙනු කරන්නේ සතරමා භූත වලින්. එහෙනම් අපේ කය මේ ස්වභාව ධර්මයා තුල තියෙන සියලෝම ධර්මතාවයන් වලට අනුව කටයුතු කරන නිසා අපේ කය තුල මේ සෑම ධර්මතාවයක්ම බොහොම සියුම් ලෙස ක්‍රියාත්මක වෙන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කයේ ක්‍රමවේදය දිහා බලාගෙන ඉන්න කායේ කායානුපස්සේ විහෙරති අනුගත වෙන්න කයට රුක්ක මූලගතෝවා එහෙනම් අද හිඳලා අපට විශේෂ කමඨාණක් ලැබිලා තියෙනවා. රුක්ක මූලගත වෙන්න අපට හොඳ අලංකාර ගසකුත් හම්බුණා. ඒ ගසේ වටිනාකම කොච්චරද කියලා කියනවනම් තථාගතයන් වහන්සේගේ ධර්මානුකූල ජීවත් වෙලා අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න තරම් වටිනා බෝධියක් අපට හම්බෙලා තියෙනවා. මේ බෝධිය තමයි බඹයක් විතර උස තියෙන මේ කය බෝධිය කියන්නේ අවබෝධය. එහෙනම් සෑම කෙනාගේම බෝධිය වෙන්නේ Tamanගේ කය. තථාගතයන් වහන්සේ බෝධි රුක්කයේ යට තමන් වහන්සේ භාවනා යෝගී අවුරුදු 6ක් වැඩ වාසය කළා. උන්වහන්සේට තේරුණා මේ කයේ අඩුපාඩු හදන්න නැතුව මොන ගායට හිටියත් වැඩක් නැහැ. ආයතන හයෙන් කර්ම නිර්මාණය වෙන එක නවත්තන්න නැතුව කොතන ගින් කොයි විදියට හිටියත් ඉපදීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම තථාගතයන් වහන්සේ තීරණය කළා මේ කයේ සලආයතන වලින් නිර්මාණය වෙන සියලෝම අඩුපාඩු හදනවා. එහෙනම් ඒ මාබෝසතාණන් වහන්සේ එදා රාත්‍රිය පුරාම අඩුපාඩු හැදුවා. මේ රුක්කේ තියෙන අඩු ටික නිරෝධ කළා. එහෙනම් අද අපට තියෙන ප්‍රශ්නය මේ බඹයක් විතර උස තියෙන මේ කයේ අඩුව අදා ගන්න බැරුව ලෝක සත්‍යයේ අඩුව හදන්න උත්සාහ කරනවා. සියලු සත්‍යයන්ට නිවන් පණිවිඩය කියන්න හදනවා මේ බඹයක් විතර උස තියෙන මේ කයේ අඩුව තාම අදා ගන්නවත් එයා දක්ෂ නැහැ එහෙනම් අපට රුක්ක මූලගතෝවා කියන තථාගත පණිවිඩය ලැබුණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපෝ කමඨාන අපට ලැබුණා. එනම් මේ රුක්කය තුල ලෝභ දේශ මොහ රාග කියන ධර්මතාවයෙන් නිරෝධ කරගෙන අපි හද ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. එහෙනම් S2 වසාගෙන සිටියට අපට පේනවා මොනවද පේන්නේ පෙර ජීවිතවල බලපු දේවල් ගිය අවුරුද්දේ දැකපු දේවල් සතියකට කලින් දැකපු දේවල් අපි ගොඩාක් කැමැත්තෙන් බලපු දේවල් අපේ මතකයේ තියෙන රූප හැම දෙයක්ම අපට නැවත නැවත පේන්න ගන්නවා ඒ කියන්නේ ඇස් යවුවට ප්‍රශ්නේ විසඳිලා නැහැ තාම එයා ඇසෙන් කර්ම හදනවා අපිට ගොඩාක් දේවල් ඇහෙන්න ඇති අපට ගොඩාක් අසත්පුරුෂ වචන ඇහෙන්න ඇති නිന്ദා අපාස දේවල් ඇහෙන්න ඇති හැබැයි ඇස් දෙක පියාගෙන අපි රුක්ක මූල ගත වෙලා වාඩි වෙලා හිටියාට ඒ වචන හැම එකක්ම මෙනෙහි වෙනකොට සිතේ විශාල කම්පාවක් දැනෙනවා අසවලා මේම නින්දා කළා අසවලා මට මේ විදිහට අක්‍රෝෂ කළා අසවලා මේ විදිහට අපාස කළා දැන් මේ වචන ඒ විදිහටම ඇයෙන්නේ නැද්ද එනම් පරියංකෙන් දැස් වසාගෙන ඉටියාට ප්‍රශ්නේ විසඳිලා නැහැ ප්‍රශ්නේ තාම ඇතුලෙන් දුන්දදා ඔඩු දුවනවා එහෙනම් රුක්ක මූල ගතෝවා කියලා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ වැඩ නිමා කරන ධර්මතාවය එහෙනම් රුක්ක මූල ගතෝවා කියන තථාගත පණිවිඩය අරන් බලනකොට අපේ ආයතන අයම අපි මේ රුක්කයට අනුගත කරන්න ඕනේ මේ කයෙන් එළියට යවන්න එපා. මේ කයට සීමා කරන්න. මේ කයට පේන දේවල් පෙනුනායි කියලා එතනින් නවත්ත ගන්න. ලෝභ දේශ මොහ රාග වෛර ඇති කරගන්න එපා. කන් වලට ඇෙන දේවල් කනට ඇවුනා කියන තැනින් නවත්ත ගන්න. ලෝභ දේශ මොහ රාග කිසිවක් නිර්මාණය කරගන්න එපා. මොනතරම් රසවත් දෙයක් මේ දිවට දැනුණාන් ලෝභ දේශ මොහ රාග මොකවත් ඇති කරගන්න එපා දැනුණා කියලා විතරක් දැනගන්න චෛතසිකයෙන්ම මේ කර්මය සීමා කරගන්න චෛතසිකයෙන් සීමා කරන සෑම කර්මයක්ම අවෝසිකම්ම ඒ නිසා තමයි රාතන් වහන්සේලාගෙන් රාසින්වත් පව් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කුමක් හේතු කරන කොටගෙනද උන්වහන්සේලා සෑම කර්මයක්ම චෛතසිකෙන් නිමා කරන නිසා නතර කරන නිසා අපට සිතවිල්ලා පාළ වුණාම ඒක වචන වලින් කියලා ක්‍රියාවට නගලා කර්ම ගොඩ නගලා නැවත ඉපදෙන්න හේතු හදා ගන්නවා ඒ නිසා අපි සංසාරේ නැවත නැවත ගමන් කරන තත්වයක් ඇති වෙලා එහෙනම් අද ඉඳලා අපට විශේෂ කමඨාණක් ලැබිලා තියෙනවා මේ බඹයක් විතර උස තියෙන මේ කය රුක්කයක් බවට පත් කරගෙන ගසක් බවට පත් කරගෙන මේ ගසේ තැම්පත් වෙලා භාවනා යෝගිව අනුගත වීමේ ධර්මතාවය මේක තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය එහෙනම් මේ වස්සාන කාලය තුල අපි හැමෝම ගස් යට ගින් වාඩි වෙලා බණ භාවනා පටන් ගමු. ඒ ගා තමයි මේ බඹයක් විතර උස තියෙන ගහ. මේ ගාදියා බලාගෙනමු මොනවද මේ ගා තුලින් ගනුදෙනු කරන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයන්ගෙන් ගනුදෙනුවක් සිදු වෙනවා නම් ඒ ගනුදෙනුව නිසා චෛතසික නිර්මාණය වෙනවා නම් ඒ චෛතසික නිසා ලෝභ දේශ මොහ රාග වෛර නිර්මාණය වෙනවා නම් අන්න එයා ඉපදීමට වැඩ කරනවා. නැවත නැවත සසරේ දුක වැඩි කරගන්න වැඩ කරනවා. එහෙනම් අපි මේ ගාථා රත්නයට අනුව තථාගතයන් වහන්සේ දේශනා කරපු රුක්ක මූල ගතෝවා කියන ධර්මතාවයට අනුව මේ බඹයක් විතර උස තියෙන කයේ තියෙන සියලෝම ක්ලේශ ධර්මයන් නිරෝධ කරන්නට ඕනේ. මේ කය දිහා බලාගෙන ඉන්න ඕනේ මේ කයට මොනවද දැනෙන්නේ මොන වගේ දෙයක්ද සිතෙන්නේ මොන වගේ දෙයක්ද මෙයා කල්පනා කරන්නේ කියන එක පිළිබඳව නිතරම සිහිය පවත්වන්නට ඕනේ සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ මේ බඹයක් විතර උස තියෙන කය කායේ කායානුපස්සී විහෙරති කියන ධර්මතාවයට අනුව මේ කය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ කයට කර්ම නිර්මාණය වෙන ක්‍රමවේදය වළක්වා ගන්න පුළුවන් නම් මේ වස්සාන කාලය අපගේ අවසාන වස්සාන කාලය මේ අවසාන මිනිසත් භවය හේතුව මේ මාස 3 වෙනකොට අපි සියලුම දෙනා ඉපදීම නවත්තපු අය බවටපත් වෙනවා එහෙනම් මේ මොහොතේ ඉඳලාම මේ වටිනා රුක්කය අවබෝධ කරගත්තා මේ වටිනා රුක්කයේ තුල තියෙන ක්‍රියාවලිය අපි තේරුම් ගත්තා මේකට අනුගත වෙමු මේ රුක්කයේ තුල තියෙන සියලෝම ක්‍රියාකාරීත්වය මනාකොට අවබෝධ කරගෙන වාසය කරමු සෑම මොහොතක් ගානේ සෑම තප්පරයක් ගානේ අපි මේ රුක්කේ දිහා බලාගෙන මේ රුක්කේ තියෙන ධර්මතාවය අනුව බලාගෙන අපි ಗುಣධර්ම වඩමු එනං ඊළඟ පියවර වශයෙන් අපට සාකච්ඡා කරන්න වෙන්නේ රුක්ක මූලගතෝවා කියන මේ සෑම කාරණාවක් තුළින්ම කර්ම නිර්මාණය නොවි බලන්නේ කොහමද ආගන්නේ කොහමද කතා කරන්නේ කොහමද ඇසිරෙන්නේ කොහමද සිතන්නේ කොහමද කියන එක එහෙනම් අපට පේන දේවල් ඕන තරම් තියෙනවා. පේන හැම දෙයක්ම මගේ චක්කු ප්‍රසාදයේ කර්මයට අනුව පේනවා කිව්වාම එහෙනම් හේතුවක් තිබුණා පේන්න. එහෙනම් වෙනිච්ච දේ ඵලයේ බවට පත් වුණා. නිරෝධ වෙලා ගියා. ඇයෙන හැම දෙයක්ම මට එන්නේ මගේ සෝත ප්‍රසාදයට අනුව ඇෙන්නේ. ඒකේ තැම්පත් වෙලා තියෙන කර්මයට අනුව ඇෙන්නේ කියලා බැලුවාම අන්න ඇයෙන දේ හේතුව එන ඇයිච්ච දේ ඵලය ඒකත් නිරෝධ වෙලා ගියා. ඒනා රස දැනෙන්නේ මට නෙමෙයි මේ ජීවා ප්‍රසාදයේ තුල තියෙන කර්මයට අනුවයි දැනෙන්නේ. ගොඩාක් කට්ටිය කිරියොදි වලට කැමති. එහෙනම් කිරියොදි යාට ගොඩාක් රසයි. සමහර අයට අප්‍රියයි. සමහර අය ගොඩාක් මිරිසට කැමති. සමහර අයට මිරිසට උයපු හැම දෙයක්ම අප්‍රියයි. එහෙනම් කැමති කෙනාට මිරිසට උයපු දේ ගොඩාක් ප්‍රියයි. එහෙනම් ජීවා ප්‍රසාදය තුල තමන් කර්ම වශයෙන් මොනවද තැම්පත් කරගෙන තියෙන්නේ මොන වගේ කර්මයක්ද නිර්මාණය කරගෙන තියෙන්නේ ඒ ඒ කර්මානුරූපීව තමයි අපට රස දැනෙන්නේ දැනුණ බව දැනගන්න දැනිච්ච දේ මොනවද කර්මය දැනුණ බව දැනගත්ත දේ ඒකට අදාළ ඵලය එහෙනම් හේතුවයි ඵලයයි හේතුවයි ඵලයයි කියලා සෑම සප්පරයක් ගානේ කර්ම නිරෝධ කිරීමේ වැඩපිළිවෙලේ කමඨානේ නිරත වෙන්න ඕනේ මේක අරියත් බෝධිය වෙනකම්ම වඩන්න ඕන කමඨාණං ආර්ය ශ්‍රාවකයන් පමණක් ආර්ය જાතිය ඉපදිච්ච උත්තමයෝ පමණක් වඩන කමඨාණක් එහෙනම් අපට මේ කමඨාන ලැබුණා කයට දැනෙන දේ මොනවද හේතුව දැනුණ බව දැනගත්තාම ඒක ඒ හේතුව නිසා අටගත්ත ඵලය හේතුඵල දාම ඉවරයි එහෙනම් අපේ කයට හැඟෙන සෑම උණුසුමක්ම සීතලක්ම සෑම වේදනාවක්ම ඉන්සාවක්ම පීඩාවක්ම හේතුඵල ධාමට අනුව බැලුවාම දැනෙන හැම දෙයක්ම හේතුවක් දැනන බව දැනගත්තාම ඒක ඵලයක් එන හේතුවයි ඵලයයි ඒ මොහොතේම ඉවර වුණා අපි දන්නවා මේ ලෝකේ හේතුවක් තිබුණාම ඵලයක් අටගන්නවා. ඵලයක් තිබුණාම හේතුව බවට පත් වෙනවා. එහෙනම් සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා නිරෝධ වෙලා යන්න නම් අපි හැම ආයතනයක් තුළ නිර්මාණය වෙන ගනුදෙනුවක්ම හේතුඵල දාමට අනුව දකින්නට ඕනේ. එහෙනම් අද ඉඳලා අපි මේ රුක්ක මූල ගත වෙලා මේ කමඨාන කොහමද වඩන්නේ? ඇසට පේන හැම දෙයක්ම හේතුව පෙනිච්ච බව දැනගත්ත දේ ඵලය හේතුඵල දාම එතනම නිරෝධ වුණා. කර්ම අවෝසි කර්ම බවටපත් වුණා. ඇයෙන හැම දෙයක්ම හේතුව ඇයිච්ච බව දැනගත්තාම ඵලය ඇයිච්ච හැම දෙයක්ම අවෝසි කර්ම බවට පත් වුණා. දැනෙන සෑම ගන්ධයක්ම හේතුව ගන්ධය දැනුණ බව දැනගත්තාම ඵලය නාසයෙන් සියලුම කර්ම අවෝසි කර්ම බවට පත් වුණා. සෑම රසයක්ම දිවට දැනෙනකොට ඒ හැම එකක්ම හේතුවක් ඒ දැනෙන රසයේ දැනුණ බව දැනගත්තාම ඵලයක් හේතුඵල දාම සෑම කර්මයක්ම නිරෝධ වෙලා ගියා අවෝසි කර්ම බවට පත් වුණා කයට දැනෙන සෑම ඉරියව්වක්ම කයට දැනෙන සෑම ඇඟීමක්ම හේතුවක් ඒ බව දැනගත්තාම ඵලයක් හේතුඵල ධාමට අනුව නිරෝධ වෙලා ගියා ඒ හේතුවත් ඵලයක් කියන කර්ම දෙක ඕසි කර්ම බවට පත් වුණා චෛතසිකය පාල වුණාම ඒ චෛතසිකයේ හේතුවක් හේතුව කලින් ඵලයක් තිබුණා. ඒ ඵලය නිසා මේ හේතුව අටගත්තා. ඒ හේතුව දැනගත්ත ගමන් ඵලය බවට පත් වුණා. ඒ චෛතසිකය නිරෝධගාමිනී පටිපදාව අනුව ඒක අවෝසි කර්ම බවට පත් වුණා. එහෙනම් ආයතන අයතුලින්ම අපට පුළුවන්කම තියෙනවා අවෝසි කර්ම නිර්මාණය කරන්න. ඒ සෑම කර්මයක්ම ඇති වෙලා නැති වෙලා යන්න අරින්න. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කායේ කායානුපස්සී විහෙරති කියන තථාගතයන් වහන්සේගේ කායානුපස්සනාවට අනුව අතරවෙනි කමඨාන් ධම්මපදයේ තුල අපි ගත්තා රුක්ක මූල ගතෝවා කියන ධර්මතාවය ඒ ධර්මතාවය අපගේ ජීවිතයේ අවසාන කමඨාන බවට පත් වුණා මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්න නිවන් මාර්ගය බවට පත් වුණා එහෙනම් මේ රුක්කේ අපි හඳුනාගත්තා. අපට අපටම කියලා ගා කම්බ වුණා. ඒ ගාට අනුගත වෙමු. ඒ ගා තුලින් අපේ වැඩ නිමා කරමු. ලබාපු මිනිසත් භවයේ සියලෝම කෙලස් ටික ගෙවිලා ඉවර වෙලා යන්න අරිමු. අලුත් කෙලස් වලට නිර්මාණය වෙන්න ඉඩ නොදී ඒවා අවෝසි කර්ම බවට පත් කරමු. එහෙනම් රුක්ක මූලගතෝවා කියන ධර්මතාවය අපගේ සිතේ මේ පුණ්‍යක් කෙත නැමැති සිතේ bitter වී වශයෙන් වපුරගමු නැවත නැවත මේක අස්වද්දමු මේ රුක්ක මූලගතෝවා කියන තථාගත පණිවිඩය තුලින් අපට ලැබිච්ච අවවාද අනුශාසනා සෑම දෙයක්ම නැවත නැවත මෙනෙහි කරමු අපි අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන අතෙක් අපි මේ රුක්ක මූල ගතෝවා කියන මේ ධර්මතාවය අපේ සිතේ නිදන්ගත කරගෙන නැවත නැවත මේ කමඨාන වඩමු සෑම සංසා සංඥා සංස්කාර ධර්මයක්ම අවෝසි කර්ම බවට පත් කරමු සෑම සංඥා සංස්කාර ධර්මයක්ම ඇති වෙලා නැති වෙලා නිරෝධ වෙලා යන්න හරිමු එහෙනම් මේ කමඨාන අපි අපගේ ජීවිත කාලය පුරාම වඩමු. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ වඩමු. මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් කරමු. ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ කායානුපස්සනාවේ රුක්ක මූල ගතෝවා කියන කමඨාන නිර්වාණ ධර්ම දේශනාව අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි